ධම්මානුපස්සනා එන්න ධර්මය දකින්න අවබෝධ කරගන්න නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නම් දිනාටම තෙරුවන් සරණයි සිරි පරිදි අද ධම්මානුපස්සන ධර්ම සාකච්ඡාව තුළින් මෙලෙසින් ඔබ අපි මුණ ගැහෙන්නේ බෞද්ධ රූපවාහිනියේ ඔබට තිලින කරනු ලබන ධම්මානුපස්සනා ධර්ම සාකච්ඡා මාලාවේ අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ තෙලස් දුතාංගයන් අතුරින් විග්‍රහ වෙන පින්ඩපාතිකාංගය පිළිබඳව. අද දවසේ අපි බලාපොරොත්තු වෙන පින්ඩපාතිකාංගය කියන්නේ කුමක්ද ඒක? එය දුතාංගයක් විදිහට පුරන්නේ කොහොමද? ඒ තුල ලැබෙන ආනිසංස මොනවාද කියන කාරණා පිළිබඳව අපි ඔබට කියලා දෙන්නට බලාපොරොත්තු වෙනවා සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ශිරික් පරිදි අදත් ඔබේ මගේ අපේ ගැටලු විසඳාලන්න ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න අප කෙරෙහි මහත් කරුණාවෙන් මෛත්‍රියෙන් මේ ධම් සභා මණ්ඩපයේට වැඩම කර සිටින්නේ ඔබ අප හැම දෙනාගේම කල්යාණ මිත්‍රයන් වහන්සේ තලවතුගොඩ ශ්‍රී ඥානාරාම භාවනා මධ්‍යස්ථානාධිපති දුබායිහි ශ්‍රී ලංකාරාම බෞද්ධ මධ්‍යස්ථානාධිපති ත්‍රිපිටකාචාර්ය අභිධර්ම විශාරද කර්මස්ථානාචාර්ය අතිපූජනීය මිරහවත්ති පඤ්ඤාසිරි මහින්පාණන් වහන්සේ අපි හාමුදුරු පාද නමස්කාර පූර්වක පිළිගන්නවා අපි හාමුදුරනේ අපි හාමුදුරනේ පින්ඩපාතය කියලා කියන්නේ පින්ඩපාතය වැඩම කිරීම කියලා කියන්නේ උපසම් විශේෂයෙන්ම උපසම්පදා භික්ෂුන් වහන්සේ නමක් විසින් සහ සෑම ස්වාමින් වහන්සේ නමක් විසින්ම ඒකාන්ත වශයෙන්ම පුරුදු කරගත යුතු ජීවිතයට ගලපාගත යුතු ඊටාම වැදගත් ක්‍රියාකාරකමක් විදිහට අපි විශ්වාස කරනවා අපි හඳුනාගෙන තිබෙනවා අපි කුඩා කාලේ ඉඳලා අපි හාමුදුරුවෝ වගේම අපි හැමෝම ස්වාමින් වහන්සේලා විදිහට පින්ඩපාතේ වැඩම කරලා තියෙනවා. මට මතකයි අප ගුරු දේවෝත්තම අම්පිටි ශ්‍රී රාහුල නායක මහා ස්වාමීන් වහන්සේ සමගින් අපි මහරගම ධර්මායතනයේහි ශිෂ්‍යයන් වහන්සේලා විදිහට අධ්‍යාපනය ලබද්දී ඒ ධර්මායතනය අවට තියෙන හැම පාරකම වගේ අපි පින්ඩපාතේ වැඩම කරලා තියෙනවා. සමහර දායක ඉතාම සදහසිතින් කල්ලාතුවම නැගිටලා කල්ලාතුවම සූදානම් වෙලා පින්ඩපාතේ ආමුදුරෝරු වඩිනකන් මග බලාගෙන ඉන්නවා. සමහර අය ටිකක් පමා වෙලා නැගිටපු අය කලබලෙන් වගේ දුවගෙන ආවිලා නේ ස්වාමීන් වහන්සේ අද ටිකක් පරක් වුණා. පොඩ්ඩක් වැඩ ඉඳින්න කියලා ගිහිල්ලා අතුලට ගිහිල්ලා පින්ඩපාතේ ගෙනල්ලා පූජා කරන අවස්ථා තියෙනවා. අපි දැකලා තියෙනවා සමහරු ශ්‍රද්ධාවෙන් සමහරු මදහත් සිතින් ඒවා ඒ වතාවක් සිද්ධ කරන ආකාරය ස්වාමින් වහන්සේලා විදිහට අපි ඒ පින්ද පාතය බොහොම ගෞරවයෙන් සිද්ධ කරනවා අපි හාමුදුරනේ මම කැමති සාමාන්‍ය ජීවිතයේ භික්ෂුන් වහන්සේ නමක් පින්ද පාතයේ වැඩීම සහ තෙලස් දුතාංග අතරේ දුතාංගයක් විදිහට පින්දපාතයේ වැඩිම කියන කාරණාව කොහොමද අපි වෙන් කරගන්නේ මොකද්ද පින්දපාතිකාංගය කියන්නේ කියන එක අපි ඉස්සෙල්ලාම සාකච්ඡාවට යොමු කරමු. තෙරුවන් සරණයි අපගේ කල්යාණ මිත්‍ර ගෞරවනීය තලල්ලේ චන්දකිත්ති ස්වාමීන් වහන්සේ හද ඉතාම වැදගත් දුතාංගයක් පිළිබඳව තමයි අපි සාකච්ඡා කරන්නේ පින්ඩපාතිකාංගය පිළිබඳව. ඉතින් මහා ආර්ය වංශ අතරින්ම දෙවෙනි ආර්ය වංශය තමයි පින්ඩපාතිකාංගය නැත්නම් පින්ඩපාතේ. ස්වාමීන් වහන්සේ අපේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ පින්නපාතේ ගැන වචනයක් මුලින් කියලා ඉන්නට ඕන. ඉතින් අපේ ලෝතර බුදුරජාණන් වහන්සේ බුද්ධ රාජ්‍යයටපත් වෙලා ජාත භූමියට නැත්තම් කිඹුල්වත් පුරණවරට වැඩම කරලා යමා මහ ප්‍රාතිහාර සිද්ධ කරලා පසුදින තථාගතයන් වහන්සේ 20000ක් මහා සංඝරත්නය සමග නුවර ద్వාරයට පැමිණිලා තථාගතයන් වහන්සේ අනුස්මරණය කළා පෙර බුදුරජාණන් වහන්සේලා පෙර වැඩ හිටිය බුදුරජාණන් වහන්සේලා තමන්ගේ ධාත භූමියට වැඩම කරලා මොන ආකාරයකටද මොන ආකාරයක්ද අනුගමනය කරලා තියෙන්නේ කියලා. ඒ වෙලාවේ අපේ බුදුරජාණන් වහන්සේට පෙනී ගියා පෙර බුදුරජාණන් වහන්සේලා පින්ඩපාතයෙන් තමයි ඒ තමන්ගේ ධාත භූමියේ තමන්ගේ ගමේදී හැතිරිලා තියෙන්නේ. ඉතින් අපේ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ ගයක් ගයක් අහසා පින්ඳ පාති වැඩම කළා. ඉතින් මේක දැක්කා යසෝදරාව. යසෝදරාව දැකලා සුද්ධෝදන මහ රජුරවන්ට මතක් කළා අන්න ඔබගේ පුතුමා ගයක් ගයක් ගානේ සිඟමන යනවා. පින්ඳ පාති හැදිරෙනවා. ඒ වෙලාවේ සුද්ධෝදන මහ රජුරෝ ඉතින් ඉස්සෙල්ලා දවසේ බණ ඇහුවට ආරාධනාවක් කළේ නැහැ. හැබැයි ආරාධනාවක් නොකලට බුදුරජාණන් වහන්සේටත් එවම 20000ක් මහා සංඝරත්නයටත් රජගෙදර දානේ හැදුවා. සුද්ධෝදන මහරජුරුව හිතුවා ගෙදරට දානෙට වඩි කියලා. ඒ වෙලාවේ රජුරවන්ට මේක ආරංචි වෙලා රජුරුව බොහොම හිතෙහි ලැජ්ජාවක් ඇති කරගෙන රජුරුව ඇවිල්ලා කිව්වා මොකද්ද මට මේ ලැජ්ජ කරන්නේ? ඊට ඉස්සෙල්ලා මේ නගරේ රණෙන් හදපු සිරිකාවල් වල ගමන් කරපු ඔබ වහන්සේ අද මේ ගයක් ගයක් ගානේ සිගබන යනවා. ඉතින් මට මෙහෙම කරන්න එපා මට නිඳා කරන්න එපා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ වදාළේ මහරජතුමනි මේක අපේ වංශය. අපේ වංශයේ ස්වභාවය තමයි මේ විදිහට පිළිසු පින්ඳ පාතෙන් ජීවත් වීම. ඒ වෙලාවේ සුද්ධෝදන මහරජුරු මතක් කළේ ඉතින් අපේ වංශය කියන්නේ කොහොමද? මගේ වංශයත් ඔබ වහන්සේගේ වංශයත් එකයි. අපි ශාක්‍ය වංශිකයෝ. ශාක්‍ය වංශිකයෝ මෙහෙම සිඟමනේ ගිහිලා ජීවත් වෙනවාද? ඉතින් ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් වදාළේ ඒ ඔබගේ වංශය ශාක්‍ය වංශය. නමුත් මගේ වංශය බුද්ධ වංශය. පෙර බුදුරජාණන් වහන්සේලා පෙර පහළ වී වදාළ අනන්ත අපරිමාණ බුදුරජාණන් වහන්සේලා ජීවිකාව පවත්වලා තියෙන ජීවත් වෙලා තියෙන මේ විදිහට පින්ඩ පාත හැසිරලා ඒ වෙලාවෙ ඉතින් සුද්ධෝදන මහරජුරුවන්ගේ එක හදමේ ධර්ම දේශනාවක් කළා. ඉතින් ධර්ම දේශනාව අවසන් වෙනකොට සුද්ධෝදන මහරජුරුව මේ මාර්ගයේදීම සෝතාපන්න වුණා. එහෙම අපහන්ද දැන් අපහන්දරු සිහිපත් කළා තවත් වංශයක් ආර්ය වංශයක් කියලා. එයක් පොඩ්ඩක් විග්‍රහ කරගත්තොත් හොඳයි. බුද්ධ වංශයේ ගමතර මොකද්ද ආර්ය වංශය කියන්නේ? බුද්ධ වංශයත් ආර්ය වංශයේ එකක්ද ආර්ය වංශය බුද්ධ වංශයේ එකක්ද කියන එක? හොඳයි අපේ හැමෝනේ. එතකොට දැන් ඇත්තටම දැන් අපි මේ දුතාංගය පිළිබඳ ඉස්සෙල්ලා කරුණු මතක් කරලා මම මොකද මේ පින්නපාතිකාංගය ඒ තරම්ම වටින නිසා අපේ බුදුරජාණන් වහන්සේ තමන්ගේ ඒ ගමට ගිහිල්ලත් මේ පින්නපාතේ අත්නහරපු ස්වභාවය මතක් කරන්න ඕන නිසායි එහෙම මේ කාරණේ විශේෂයෙන් මතක් කළේ. එතකොට ස්වාමීන් වහන්සේ දැන් පින්ඩපාතිකාංගය දැන් පින්ඩපාතයේ පින්ඩපාතිකාංගයට කලින් පින්ඩපාතේ වඩිනවා කියන්නේ මොකක්ද කියන එකත් අපි පොඩ්ඩක් විග්‍රහ කරමු. හරි. <laughs> ස්වාමීන් වහන්සේ දැන් පින්ඩපාතිකාංගය පින්ඩපාතේ. ඔව් පින්ඩපාතේ කියලා කියන්නේ ස්වාමීන් වහන්සේ අපිට දැන් දායකයෝ දාන අපට විහාරයට ගෙනල්ලා දෙනවා. අපි ඉන්න සේනාසනෙට ගෙනල්ලා පූජා කරනවා. ඒවා අකප දානයක් නෙවෙයි පිළිගන්න පුළුවන්. නමුත් පින්ඩපාතේ කියලා කියන්නේ ස්වාමීන් වහන්සේ යෙපිලි වලින් පාත්‍රයක් අරගෙන බොහොම සංසුන්ව ගයක් ගයක් ගාන ගිහිල්ලා ලබා ගන්න ආහාරය තමයි පින්ඩ පාතය කියලා කියන්නේ. පින්ඩ පාතය වැඩිම. පින්ඩ කියලා කියන්නේ එකෙන් අදහස් කරන්නේ පිඩුව පිඩු පිඩුව. එහෙම. ආහාර පිඩු සොයා යෑම. ආහාර පිඩු සොයා යෑම. එතකොට සාමාන්‍යයෙන් දුතහාංගයේදී ඊට වඩා ටිකක් විශේෂයි. දුතහාංගය සමාදන් වන භික්ෂුව අතිරේක ලාභම් පටිච්චපාමි පිණ්ඩපාතිකංගං සමාදයාමි කියලා මේ පිණ්ඩපාතිකාංගේ සමාදන් වෙනවා. අතිරේක ලාභ කියලා කියන්නේ දැන් ස්ථානෙට ගේන දාණය, තව ඔය ආරාධනා කරලා දෙන දාණය, නොඑක් විදිහට ලැබෙන දාන සියල්ලම ප්‍රතික්ෂේප කරනවා. පිණ්ඩපාතේම යැපෙනවා. ඉතින් එහෙම භික්ෂුන් වහන්සේලා අදත් ඕන තරම් අපේ මේ සංඝ සමාජයේ වැඩ ඉන්නවා. දැන් අපි අහන්නේ පින්ඩපාතේ වඩින හාමුදුරු කෙනෙකුට කවුරු හරි දායකයෙක් ඇවිල්ලා ස්වාමීනි අපේ ගෙදරට වඩින්න අපි පින්ඩපාතේ වඩින ගමම්ම ඇවිල්ලා කතා කළොත් එහෙම යන අවසරයක් තියෙනවා. ඔව් දැන් එතනදි ස්වාමීනාත් දැන් ඇත්තටම මේ ඒකෙදි තියෙනවා විසුද්ධිමග්ග අට කතාවේ කියලා දැන් අපි හිතමු ස්වාමීනාතරම පින්ඩපාතේ වඩිනවා. එහෙම. ඒ දුතහාංගේ සමාදන් වෙච්ච ස්වාමීනාත නමක්. එතකොට යම්කිසි දායක පිරිසක් සංඝ පිරිසකට ආරාධනා කරලා තමන්ගේ ගෙදර දාන පූජා කරනවා. එහෙනම් මුන්නහන්සේනේ පාරේ වදිනවා පින්නපාතේ. එහෙනම් ඉතින් ඒ වෙලාවට අර දායකතුමා ඇවිල්ලා කිව්වොත් අපේ ගෙදර මෙහෙම ස්වාමීන් වහන්සේලා දාන වන්දනවා. ඔබ වහන්සේටත් අපේ ගෙදරින් භික්ෂාව ලබා ගන්න පුළුවන් කියලා කිව්වොත් ඒ ලබා ගත්තොත් ඒ භික්ෂුවට පින්නපාතේ පින්න පින්නපාතිකාංග කැඩෙන්නේ නැහැ. එතනදී වළඳන්න උනත් පුළුවන් කියලා විසුද්ධි මග්ග අට කතාවේ සඳහන් වෙනවා. එතකොට මේ ඇත්තට මේක අර තියෙන්නේ දැන් බොහොම දායකයාගේ සිතත් සිද්ධවන්නේ නැතුව ඒ වගේම තමන් පින්ඩපාතිකාංගයේ සමාදන් වෙච්ච භික්ෂුවක් කියලා කාටවත් දැනෙන්නේ නැති වෙන්න බොහොම අල්පේච්ඡව කරන දෙයක් තමයි පින්ඩපාතිකාංගය කියලා කියන්නේ. එතකොට ඒකයි ස්වාමීන් අතන දුනත් අර දැන් දායකයා දැන් ගෙදර මහා සංඝයාට දන් දෙනවා. ආහා මට ওই ගෙදරින් කැප නැහැ. මම පින්නපාති විතරයි ජීවත් වෙන්නේ කියලා ඒ දායකයාට ප්‍රකාශ කරන්නේ නැහැ. ඉතින් එතනින් පිණ්ඩපාතේ ලබා ගන්නවා නැත්නම් දානේ ලබා ගන්නවා දානේ ලබා ගත්තට ඒ භික්ෂුවට ඒ පිණ්ඩපාති කාණ්ඩේ කැඩෙන්නේ නැහැ. ඒ අපි හන්නේ පිණ්ඩපාතයේ පිනිස වැඩම කරද්දී කරන ආරාධනාවක විතරයි. හරියටම හරි. දැන් පිණ්ඩපාතේ කාණ්ඩේ ආරක්ෂා කරන හාමුදුරු කෙනෙකුට පන්සලේ ඉඳදී ඇවිල්ලා කතා කරලා කිව්වොත් අපි හාමුදුරනේ ඔබ වහන්සේට හිත අපේ ගෙදරට දාන්නට වඩින්න ආරාධනා කරනවා කියලා එවන් අවස්ථාවක කොහොමද හැසිරෙන්නේ ඒකට? එවන් අවස්ථාවල සම්නත් මෙහෙමයි. දැන් එතනදී තියෙන ක්‍රමයක් දැන් ඔය පින්ඩිපාතිකාංගය උත්කෘෂ්ඨ මධ්‍යම ඕමක කියලා ක්‍රම තුනක් විතර කතා කරන්නේ එහෙමයි. එතකොට සමහරවිට දැන් උත්කෘෂ්ඨ වශයෙන් ආරක්ෂා කරන වික්ෂුව එහෙම බාර ගන්නෑ. උන්වහන්සේ බොහොම මේ අවස්ථාන් රූපීව දුක්පක්‍රම සීලය මගහැරලා යනවා. මගහැරලා යනවා. එහෙම. ඉතින් මධ්‍යම වශයෙන් ආරක්ෂා කරන භික්ෂුව ඉතින් දැන් දැන් හෙට දානේ මේ අපි විහාරයට ගෙනලා පූජා කරනවා. ගෝහන්සෙත් එක බාර එනකොට ඒක බාරගත්තට ඒ භික්ෂුවගේ දුතාන් කැඩෙන්නේ නැහැ. හැබැයි මධ්‍ය හෝමක වශයෙන් පුරණ භික්ෂුවට තව දවස් දෙකක තුනක ඒවා වුණත් ඒ විදිහට වළඳන අවස්ථාව තියෙනවා. ඒකට ලස්සන කතාවක් තියෙනවා මේ අටුවාවේ නමුත් කුෂ්ඨ වශයෙන් සම්පූර්ණ කරන එකේ තියෙන වටිනාකම එක භික්ෂුන් වහන්සේ නමකට නිදුතාංගය හොඳට පුරන භික්ෂුන් වහන්සේ නමකට ආරංචි වෙනවා මේ ආර්යවංශ මහා දේශනාව යම් ස්ථානයක කෙරෙනවා කියලා. ඉතින් මේ දුතාංග ධාරී ස්වාමීන් වහන්සේ හිතවත් ස්වාමීන් වහන්සේට දෙනමක් කියනවා. ඉතින් දෙනමට එක නමකට කියලා මතක් කරනවා මේ හෙට මේ වගේ ආර්ය වංශ දේශනාවක් තියෙනවා යමු අහන්න කියලා. එහෙම. ඒ වෙලාවේ මේ භික්ෂුව කියනවා මේ හරි වැඩේ මම ඊටට බාරගත්ත මේ පන්සලට ගෙනල්ලා දෙන දානයක්. නමුත් මම ඒකට කැමති වුණා. මට හෙට වෙන්නේ වෙන්නේ නැහැ. අනිත් භික්ෂුවට කිව්වා මේ භික්ෂුව කියන හරි වැඩේ මට හෙට විතරනේ අනිත් දවසක් තියෙනවා. මටත් එන්න වෙන්නේ ඉතින් අර උත්කෘෂ්ඨ වශයෙන් සම්පූර්ණ කරන භික්ෂුවේ මොකද කරන්නේ? එයා පින්න පාති ගිහිල්ලා ඒක කිසිම ප්‍රශ්නයක් නැහැ. කාගෙන්වත් මේ බැඳීමක් නැහැ. ඒ භික්ෂුන් වහන්සේ පින්ඩපාතේ ගිහිල්ලා එහෙම්ම ආර්යවංශ දේශනාව අහන්න යනවා. ඒ දේශනාවල උන්වහන්සේ සෞඛ්‍යලසුන් නිසා මහ රහත් භාවයටපත් වෙනවා. එතනදි කියන්නේ අර අර මේ පින්ඩපාතිකාංගේ උත්කෘෂ්ඨ වශයෙන් පිරීම කිසිම බැඳීමක් නැහැ. අර මධ්‍යම වශයෙන් ඕමක වශයෙන් සම්පූර්ණ කරන අයට වඩා උත්කෘෂ්ඨව සම්පූර්ණ කරන කෙනාට ඒකේ ප්‍රතිඵල වැඩි. එහෙමයි. අපි හන්නේ එතකොට පිණ්ඩපාතිකාංගය සහ පිණ්ඩපාතය වැඩම කිරීම කියන කාරණාව ගැන තමයි අපේ මූලික අවධානය අපි යොමු කරන්නේ. පිණ්ඩපාතිකාංගය හෝ පිණ්ඩපාතය වැඩම කිරීම සම්බන්ධ මොන හරි විනය ශික්ෂාපද එහෙම තිබෙනවද අපේ? ඔව් ඇත්තටම ස්වාමීන් වහන්සේ මේ පිණ්ඩපාතයේ පිළිබඳව ගොඩාක් ශික්ෂාපද තියෙනවා. දැන් අපි සීකියා වල බැලුවොත් ස්වාමීන් වහන්සේ සෑහෙන ශික්ෂාපද තියෙනවා මේ පින්ඩපාතේ හැසිරීම පිළිබඳව. ඉතින් පින්ඩපාතේ හැසිරෙනකොට තථාගතයන් වහන්සේ මුලින්ම අදාළේ සක්කත්තම් පින්ඩපාතම් පටිඝය සාමි සික්ඛාකරණිය. බොහොම සකස් කරලා කියන්නේ සිහියෙන් සම්මත කෙනෙක්ගෙන් යමක් ලැබෙනකොට ආවට ගියාට ගන්න නැතුව බොහොම ගෞරවයෙන්. ඒ ගෞරවයෙන් කියන්නේ මේ දායකයාට වැඳගෙන ගන්න කියන එක නෙවෙයි. නමුත් අපට මේ අපේ ජීවිතය පවත් ගන්න ඒ දෙන ආහාරයට ලොකු ගෞරවයකින් අහක බලාගෙන උන දානවා නම් දාපන් නැත්නම් නිකන් හිටපන්. එහෙම පිළිගන්න බෑ. එහෙම නෙවෙයි බොහොම ගෞරවයෙන් සක්කට්ටම් කියලා කියන්නේ ඒකයි. එහෙම පිළිගන්න. දායකයා ගෞරවයෙන් පිළිගන්නදී ඒට දිසි ගෞරවයක් ලබා දීම තුළින්ම පිළිගන්න. පිළිගන්න ඕන. දැන් අපි දැකලා තියෙනවා සමහර තැන්වලදී මේ තනි අතින් ගන්න දැන් තෑග්ගක් දෙනකොට වුණත් සහතිකයක් දෙනකොට වුණත් සමහරු මේ තනි අතින් ගන්න ඒවා තියෙනවා. අපි එහෙම පුරුදු වෙලා නැහැ. අපි ගන්නකොට අත් දෙකෙන් ගැනීම තමයි පුරුදු වෙලා තියෙන්නේ. පුරුදු වෙලා තියෙන්නේ. ඇත්තටම ස්වාමීන් වහන්සේ මේ ශාසනික සම්ප්‍රදාය අපේ මේ බුද්ධ ශාසනේ හොඳටම විනය පිටකේ හොඳට පරිශීලනය කරන කෙනෙකුට තේරෙනවා මේ වැඩිහිටි ගෞරවයට පුදුම තැනක් දීලා තියෙනවා බුදුරජාණන් වහන්සේ. ඒ වගේ මේ ගෞරව සම්ප්‍රයුක්ත භාවය. එහෙමනම් දායකයා දෙන දාණය වුණත් බොහොම ගෞරවයෙන් පිළිගන්න ඕනේ. අර දැන් කැවිලි පිඟානක් හරි පළතුරු පිඟානක් හරි දෙනකොට උනත් ඒක අත් දෙකෙන්ම පිළිගන්නවා හරි ලස්සනක්. ඔව් ඇත්තටම දායකයා අත් දෙකෙන්ම පිළිගන්නකොට වික්ෂුන් වහන්සේත් ඒක අත් දෙකෙන්ම පිළිගන්නකොට දායකයාගේ හිත පිරෙනවා. පිරෙනවා හැමයි. එහෙම නැතුව ඔය නිකන් ආ තියන්න. ඔව් නෝට එපාවට ඒක ගන්නකොට ඒකේ ගෞරවය අර බලක් වෙනවා. ඥානයක් නේ ස්වාමීන් වහන්සේ. එහෙමයි. එහෙමනම් ඒක බොහොම සකස් කරලා ගන්න ඕන. එහෙම ගත්තේ නැත්නම් ඒ වික්ෂුවට පින්ඩපාති ගියා කියලා හරියන්නේ නැහැ. ඇවතක් සිද්ධ වෙනවා. වරදක් සිද්ධ වෙනවා. ඊළඟට ස්වාමීන් වහන්සේ දැන් පින්නපාතේ වඩිනකොට තව ගොඩාක් සිකපද තියෙනවා. ඒ කියන්නේ දැන් පින්නපාතේ ලබා ගන්නකොට දැන් අපි pāli භාෂාවෙන් නොකිය සිංහල අපි සංකල්ප කරමු කාටත් ලේසි හින්දා. දැන් ඇත්තටම ස්වාමීන් වහන්සේ දැන් දානේ ලබා ගන්නකොට ඒ අපිටම දැන් ප්‍රධාන වශයෙන් හම්බෙන්නේ බත්. එහෙම. එතකොට බතට බතෙන් හතරෙන් පංගුවයි සූප ව්‍යංජන පිළිගන්න පුළුවන්. එහෙම නැතුව දැන් ආ මේ දැන් බත් පොඩ්ඩයි ව්‍යංජන ගොඩක් පිළිගන්නත් බෑ. හැබැයි අපි හන්නේ දැන් සෞඛ්‍ය නීති රීති වලට අනුව බත් සුට්ටයි ගන්න කියලා දෙනවා. වැඩියෙන් අරගන්න කියලා. ඔව් නෑ දැන් මෙතන සාන සූප කියන එක එතන අපි තේරුම් ගන්න ඕනේ. සෝප කියලා කියන්නේ දැන් ඔය මොහොදි જાති වගේ නේද? නෑ හොදි જાති නෙවෙයි. ඒක ඝනකමට හදන එක. මුං ඇට, පරිප්පු, කව්පි වගේ දේවල් නේ අපි ඝනකමට හදන වෑන් කියන තේම. ඒ වගේ දේවල් සමග බතෙන් ඒ විනයානුකූලව තියෙන්නේ එහෙමයි. බතෙන් හතරෙන් කොටසයි ලබා ගන්න ඕනේ. ඒ බෙදෙනකොට ඒ කාලෙ තින් වගේ ප්‍රශ්න වුණා. මොකද පින්න පාතේ වරිනකොට සමහර සාමනහසලා සූප ගොඩාක් ගන්න අනිත් සාමනහසලට බත් විතරයි. එහෙම. ඒ නිසා තමයි හතරෙන් කොටසයි. ඊළඟට සම ව්‍යංජන ඕන තරම් ගන්න පුළුවන් වේලවලු වර්ග. ඒකේ ප්‍රශ්නයක් නැහැ. හැබැයි චූප කියන જાතිය ඒ කාලේ අපි හිතන විදිහට ඒක ඉතින් බොහොම ප්‍රණීත වෙන්න ඇති. ඒ විදිහට ලබා ගන්නත් ඕන. ඊළඟට සාමිතාන්ත දැන් අපි හිතන පින්ඩ පාත භික්ෂුවක් වඩිනවා. සමහරට දැන් පත් ලැබෙනවා. ඊළඟට ප්‍රණීත ආහාරත් ලැබෙනවා. බලන්න බුදුරජාණන් වහන්සේ හැම දෙයක්ම දැකලා උන්වහන්සේ දේශනා කළා. ඒ ප්‍රණීත ආහාර ලැබෙනකොට අර බත් වලින් වහන්න බෑ. එහෙනම් එතකොට එහෙම වැහුවොත් දැන් සමහර වෙලාවට සමහර අවස්ථාවල දැන් මේ පුහුදුන් කෙලෙස් සහිත ස්වාමීන් වහන්සේලා කරන වැඩේ අපි හිතමු පින්ඩපාත යනකොට හොඳ ප්‍රණීත ආහාරයක් ලැබුණා. දැන් කටලට් එකක් එහෙම වැදුනොත් ලැබුණොත් ඒක බතින් වහලා තව කටලට් එකක් ගන්නවා වගේ අවස්ථාවක් ඊළඟ ගෙදරිමුත් දෙයක් බලාපොරොත්තු වෙන. මේ වගේ අර දැත්තරම මේ පින්ඩපාතය කියලා කියන්නේ සානත අර මොකද සබ්බේ සත්ත ආහාර ප්‍රතිකම් ප්‍රධාන දේ ආහාරනේ. මේ රස තෘෂ්ණාවට අහු නොවි තථාගතයන් වහන්සේ මේ ඉලක්කය කරා යන්න ඇත්තම කියා දෙන්න මේ ක්‍රම වේදයක්. එහෙමයි. ඊළඟට සාමනහත් දැන් මේ පින්න පාතේ වළඳනකොට ඒවා සාමාන්‍ය ගිහි පින්නතුලාට පවා හොඳයි. ඉතින් ආහාර ගන්නකොට බලන්න බුදුරජාණන් වහන්සේ හැම දෙයක්ම උන්වහන්සේ දැකලා තියෙනවා. කබලාවක් කියන එක. ඇත්තටම ඒ කියන්නේ සාමනහත් දැන් අර රට කඩු කනවා වගේ ඉදාලේ වළඳන්න බෑ. විස්තර කර වළඳන්න බෑ. ඊළඟට අර දැන් අර වඳුරෝ සාමාන්‍ය ආහාර ගන්නකොට මේ හක්ක තියාගන්න ඕනේ ආහාර. එහෙම. එහෙම තියාගෙන වල දන්නත් බෑ වන්දන වෙලාවට. දැන් පින්න පාති ලබාගෙන ඇවිල්ලා බොහොම පිළිවෙලට සපදානට ගොඩාක් අරගෙන එක කොනක තැම්පත් කරගෙන චුට්ටු චුට්ටු හපාප කන්න බෑ. එහෙම බලන්න පුළුවන් කමක් නෑ. ඊළඟට සාමනාත දැන් නාති මහන්තං කබලන් කියන්නේ දැන් ලොකු බත් පිඩු අර මොනර මිත්‍රයක් වගේ ලොකු බත් පිඩු අරගෙන එහෙම කන්නත් බෑ. ඒක බොහොම බත් පිඩුව තාම කුඩාවට හදාගෙන වළඳන්න ඕන. ඊළඟට මේ බත් පිඩුව ගන්න වෙලාවේ දැන් පින්නපාතේ කරගෙන ආවට මේ චිකපද සියල්ලම ආරක්ෂා වෙන්නත් ඕන. ඊළඟට බත් පින්නපාතේ කරගෙන ආවට පස්සේ ස්වාමීන් වහන්සේ දැන් බත් පිඩ අනලා ඒ පුංචි පිඩක් හදාගෙන පිඩ ගන්න කලින් දැන් පාත්‍රයේ තියෙන්නේ දැන් බත් ටික ඉතින් ඊට කලින් ගොඩ වෙලාවක් විනාඩියක් විතර කට අරගෙන ඉන්නවා. එහෙම. එහෙම අරගෙන ඉන්නත් බෑ. කට ගාවට ගියාට පස්සේ තමයි අත කටගාවට අරගෙන ගියාට පස්සේ කටාරින්න. කටාරින්න ඕන. ඊළඟට මුළු සමහරු බත් අනන ගමම කටාරලා ඉවරයි. අන්න එහෙම වත්තා තියෙනවා. දැන් බලන්න ඒවා ගිහි ජීවිත ගත කරන අයටත් ඒවා හරි වැදගත්. වැදගත් එහෙමයි අපි. ඊළඟට දැන් දානේ වළඳනකොට මුළු අතම කට ඇතුළට බන්නත් බෑ. ඇඟිලිත් එක්ක දාන්නත් බෑ. බොහොම ක්‍රමානුකූලව. කොහොමද අපි යන්නේ ඒක කරන්නේ සාමාන්‍යයෙන් කටමඟ ඇඟිලි හතරක් තියාගෙන මහපට ඇඟිල්ලෙන් වගේ අතුරට තල්ලු අතුරට තල්ලු කරනවා. ඒක බොහොම ඉතින් ඇත්තටම ඒක ක්‍රමානුකූලව කළ යුතු කල්පනාවක් ඒ කල්පනාවක් අත්‍යවශ්‍යයි. ඊළඟට ස්වාමීන් වහන්සේ දැන් මේ ආහාරය දැන් පිළිගැනීමේදී තවත් ඊට පස්සේ අපි හන්නේ දැන් කටට දාගත්තට පස්සේ තියෙන මේ තොල් වහගෙන හද කරගෙන ස්වාමීන් වහන්සේ දැන් එතනදී තියෙනවා චපු චපු කාරකම්. කියන්නේ දැන් අර ආහාරය දාලා චපු චපු කියලා සද්ද ඇහෙන්න හපන්න බෑ. ඊළඟට සුරුසුරුකාරකම් ඔය කැඳ ආදී දෙයක් බලනකොට සුරුසුරුස් කියලා බොන්නත් බෑ. ඇදලා බොන්න බෑ. ඇදලා බොන්නත් බෑ. ඊළඟට දානේ වන්දන ගමන් අතලෙව කන්න බෑ. හත්ත නිල් එක. පත්ත නිල් එක. දානේ වන්දලා පාත්‍රයලව කන්න පුළුවන් කමකුත් නැහැ. ඊළඟට ඔට්ට නිල් එකක් කියන්නේ දානේ වන්දලා මේ මේ දිව නිතරම නිතර මේ ලෙව කන්න පුළුවන් කමකුත් නැහැ. එහෙමයි. ඊළඟට සාමසේන හත් වෙන පානීය තාලකම් ඉඳුල් ලතින් හැඳි ගෑරු ඒ වගේ නම් දැන් අපි හිතමුකෝ ඒ වගේ දේවල් අල්ලන්න අද බෑ. අපි හිතමු අද භික්ෂුන් වහන්සේ නමක් දානේ වන්දලා ඒ පැන් වන්දන කෝප්පේ අර ඉඳුල් ලතින් අල්ලන්න පුළුවන් කමක් නැහැ. ඊළඟට අනිත් එක අපි හන්නේ මම හිතන්නේ දැන් දානේ වළඳලා පැන් වළඳනකොට උනත් ඊට කලින් කට පිහදා ගැනීමත් හොඳ සීලාචාර ගුණයක් නේද? සීලාචාරයේ දෙන ඉඳු ලොකුම කෝපෙට යනවා නේද? පැහැදිලිවම සන්නත්. දැන් ඇත්තටම දැන් ඒ වගේ දැන් දාන පිළිගැනීමේදීත් එහෙමයි දැන් පාත්‍රයේ අර කඳු ගහලා චෛත්‍ය වගේ දාන පිළිගන්න පුළුවන් කමකුත් නැහැ. එහෙම. ඒ අර එක එක තියෙනවා දැන් අර පාත්‍රයේ අර අපි සාමාන්‍ය හැමෝටම තේරෙන්න කතා කරොත් පාත්‍රයේ උඩ ඉඳලා අඟල් එකහමාරක් විතර පහළ දක්වා තමයි දාන්නේ පිළිගන්න පුළුවන්. හොඳ දැනකට ආව දැන් සාමාන්‍යයෙන් අද කාලේ ගත්තොත් විශේෂයෙන්ම මේ නගර ආශ්‍රිතව සහ අනිත් අනිත් වල පින්දපාති වැඩම කරනකොට අපි හන්නේ දැන් අර පැරණි ගම්වල වගේ එක්කෙනෙක් බත් බෙදනවා තව එක්කෙනෙක් කෙලවලු බෙදනවා ඒ වගේම නෙවෙයි දැන් ඊට වැඩි ටිකක් පිළිවෙලට හදලා පාන් උනත් මේ ටෝස් කරලා හරිනම් ඔතලා කියලා මේ කඩදාසි කොළවලක් නැතුව හොඳට ලස්සනට ඉඳුල් ගෑවෙන්නේ නැති වෙන විදිහට ඒක ඔතල දෙනවා. කෙසෙල් ගෙඩි වුණත් එහෙම දෙනවා. එතකොට බත් ව්‍යංජන නෙවෙයි වෙන වෙන ආහාර ද්‍රව්‍ය පළතුරු සමහර ඇපල් ගෙඩි කෙසෙල් ගෙඩි ආදියත් ඔය අතරේ පිළිගන් වෙනවා. දැන් ඒවා ඒ සියල්ලම ද අපේ හාමුදුරු කියන්නේ පාත්‍රයෙන් අඟලකට පල්ලේ හැඳින්න ඕන කියලා. එහෙම නැත්නම් බත් ව්‍යංජන විතරද අපි හන්නේ. ඇත්තටම දැන් අද කාලේ මම දැකලා තියෙනවා විනේ මම එහෙම දැකලා නැහැ. එහෙම. ඒ සාමනහත දැන් සමහර සාමනහතලා පින්නපාතින් ජීවත් වෙන සාමනහන්තලා ඒ වගේ දැන් අපි හිතමුකෝ දැන් පින්නපාති වන්නකොට කෙහෙල්ලවරියක් පාත්‍රයට දැම්මොත් එහෙම පාත්‍රෙම පිරෙනවා පිරෙනවානේ ඉතින් උන්වහන්සේට එක වෙලක් වළඳගෙන ඉන්න භික්ෂුවකට නම් ඉතින් ආයෙ පින්නපාත යන්න විදිහක් නැහැ. එහෙම. සමහර ස්වාමීන් වහන්සේලා ඒ වගේ පළතුරු මොන හරි වගේ කැවිලි වර්ගයක් මොන හරි ලැබුණොත් බෑග් එකක් එහෙම. ඒ මොකද පිටපාත අපි නාන්දරනේ සමහර මේ වස් කාලවල පිටපාතේ වැඩම කරනවා. එහෙම කරනකොට මේ ගෝලයක් එක් කරගෙන යනවා. ඊට පස්සෙන් ගෝලයක් යනවා. එතන අර වැඩිය පූජා කරන ටික එයා උසගෙන එනවා. පාත්‍රය අර ගානට පවත්වාගෙන යනවා. තාගෙන යනවා. ඉතින් ඇත්තට ඒ කාලේ අද අපිට මේ මහානදම් පුරන්න බොහොම පහසුකම් තියෙන නිසා සම්මත එදා කාලේ එහෙම ගෝලය උනන්නේ නැහැ. එහෙමයි. ඒ නිසා අනිතික පාත්‍රය වගේ ශනිකව පිරෙන අවස්ථාවක් අඩු වෙනක් නේද? පැහැදිලිවම එහෙම ලැබෙන අවස්ථා අඩු වෙන්න පුළුවන්. ඉතින් සංඝාත එතකොට ඒ වගේ දෙයක් ලැබුණොත් වෙනම බෑග් එකකට ඒක දාගත්තට කිසි වරදක් නැහැ. එහෙමයි. හැබැයි ඉතින් අර බත් වෑංජන අර කට පුරවලා පාත්‍රයට එහෙම බාර ගන්න පුළුවන් කමකුත් නැහැ. එහෙමයි. ඉතින් මේ විදිහට සාමනා ඊළඟට දානේ වන්දන කොටත් මේක මේ උඩින් එහෙම මෙහෙම වළඳන්න බෑ බොහොම පිළිවෙලකට සපදානම් කියලා කියන බොහොම පිළිවෙලකට කෙලවරක ඉඳලා පටන් ගන්නවා. කෙලවරක ඉඳලා පටන් ගන්නවා. ඒ කියන්නේ පාත්‍රේ මැදින්ම හරලා කන්න සූදානම් හොඳ නැහැ. එහෙම කරන්න බෑ. එහෙම. ඊළඟට සම්මාත දැන් ඇත්තටම දැන් ওই හැම දෙයක්ම ඔය දැන් පින්නපාතය කියපු ශික්ෂාපදත් එක්ක ඊළඟට මේ පින්නපාතයේ වැළඳීමේදී ප්‍රත්‍යක්ෂාව අත්‍යවශ්‍යයි. එහෙම. මොකද ප්‍රත්‍යක්ෂාව හොඳට තිබුණොත් ඇත්තට මේ ගන්න ආහාර වේල පවම් ඇත්තට මේකත් නිවන් පිණිස උපකාර වෙන දෙයක් බවට පත් වෙනවා. අප යන්නේ තව දෙයක් දැනගන්න පින්ඳ පාතේට එක එක ගෙවල් වලින් එක එක ව්‍යංජන එහෙම බෙදනවනේ. එහෙම වුණාට පස්සේ ඒවා ඔක්කොම එකට ආනලා ගන්න අවස්ථාවක් අපි දැකලා තියෙනවා. මිශ්‍ර කරලා ගන්න අවස්ථා. මේ දැන් ඔය එක හාමුදුරු නමකට වැඩි වළඳන්න ලැබෙන අවස්ථා තියෙනවානේ. පාත්‍රයට සාමාන්‍ය දැන් පින්ඩපාත වැඩම කරනකොට ඒ හාමුදුරන්ට විතරක් නෙවෙයි හාමුදුර හතර පස් නමකට විතර වම් ගන්න අවස්ථාව ලැබෙනවා. ඒතර ඒව ගෙනල්ලා තව භාජනය කර දාලා අනන දෙන එකෙන් එහෙම හොඳයිද එහෙම නැත්නම් වෙන වෙනමම හදලා දෙන දීම හොඳයිද ආහාර අරුචිය එහෙම නැත්නම් අර මේ පටික්කුලය මෙනෙහි කිරීමට අවශ්‍ය වෙන විදිහට ඒ ආහාරය සකස් කර ගැනීම වරදක් නෑ. දැන් තනියෙන් අපි හිතමුකෝ විසුණු මහතනම කැලෑවක තනියෙන් වැඩ ඉන්නවා. ඉතින් උන්වහන්සේට පුළුවන් අර වගේ කවලම් කරලා තියෙන ආහාර එහෙම පටික්කුල මානසිකාරයෙන් වළඳන්න. ඒක රස තෘෂ්ණාවක් උන්වහන්සේට ඇති වෙන්නේ නැහැ. අපි දැන් සේනාසනයක වැඩ ඉන්නවා නම් ස්වාමීන් වහන්සේ අපි දන්නේ නැහැ අනිත් ස්වාමීන් වහන්සේ පුරුණ ප්‍රතිපත්තිය. එහෙම. අපිට ඒ වෙලාවේ පින්න පාපේකින් ලැබෙන දාණය මහා ධාර්මික දානයක්. එහෙම. ඉතින් අපි මට මතකයි අපි පින්න පාති කියලා ඉස්සර ඒ අපිට කොම් පාත්‍රයක ලැබුණාම අපි වෑංජන ටිකක් ඉස්සෙල්ලම කතා කරන දාන ටිකක් කතා කරන අතර බුද්ධ පූජා පූජා කරලා ඊළඟට හැම ස්වාමීන් වහන්සේ නමකටම අපි දාන හැන්දක් බෙදනවා. එහෙම. එතකොට සම්මත් දැන් සාමනහන්ද කියපු විදිහට මම දැකලා තියෙන බුරුම රටේ වුණත් දැන් පින්ඩපාති ගිල්ලාපම එකටම ලැබිලා තියෙනවා. ඒවා දානශාලාවට ගෙනල්ලා යම් චිත්‍රයකකට ඒ වෑංජන වෙන් වෙන්ව දානවා. එහෙම දාලා බත් වෙනම ලොකු බේසමක් වෙන ඒකට දානවා. එහෙම. එතකොට මේ අනිත් සාමනහන්කට බෙදා ගන්න පුළුවන්. ඊළඟට සාමනහන්සේ මතක් කරනකොට දැන් මට සිහියට නැගුණා දැන් ඇත්තටම ওই පින්නපාතේ නිසා මහා සාරාණ්‍ය වතක් සම්පූර්ණ කරන භික්ෂුවක් නම් සාරාණ්‍ය වත කියන්නේ තමයි එක දිගටම පින්න පාතේ අවුරුදු 12 12 අවුරුදු 12ක් සම්පූර්ණ කරන්න ඕනේ ඒක ලිහිසි වැඩක් නෙවෙයි ඒක උත්කෘෂ්ඨ වශයෙන්ම සිද්ධ කරන්න ඕනේ උත්කෘෂ්ඨ වශයෙන් සිද්ධ කරන්න ඕනේ ඒකේ සාන්දෘෂ්ටික ප්‍රතිඵලය සඳහන් වෙනවා ඒ භික්ෂුවට මේ ජීවිතේ ඉතින් නොලැබෙන දෙයක් නෑ ඒ අවුරුදු 12න් පස්සේ සිතූ පැතූ සියල්ල ලැබෙනවා කියන එක. ලැබෙනවා ඒක ඒ විදිහටම සම්පූර්ණ කළොත්. ඒක සම්පූර්ණ කරන්නේ සාමනක ඔය විදිහටම පින්නපාත ගිහිලා එනවා. පින්නපාත ගිහිලා ආරාමයේ වැඩින් සියලු සංඝයාට දාන බෙදනවා. එහෙම. ප්‍රණීත දේ හැම දෙයක්ම බෙදනවා. ඉතින් ඒ වෙලාවට බෙදලා බෙදලා අන්තිමෙන් දාන්න නැති වුණොත් ආපහු පින්නපාත වැඩිනවා. ඒ හින්දා ඔය සපදානතාවයේ විශේෂයෙන්ම ඔය ඔය වත සම්පූර්ණ කරන භික්ෂුව ටිකක් උදේ තමයි පින්නපාත යන්නේ. එහෙම. මොකද නැවත පාරක් ගානේ බෙදලා නැති වුණොත් ආපහු වදින වෙලාව තියාගෙන. වෙලාව තියාගෙන. ඉතින් ඉතින් ඒ අනුව කල්පනා කරලා බලනකොට ඔය ක්‍රම කීපෙටම අපිට දාන වන්දන්න පුළුවන්. තනියෙන් ඉන්න භික්ෂුවකට නම් ආහාරයේ ප්‍රතිකුල සංඥාව වැඩෙන්න. ඉතින් ඔක්කොම කවලම් කරලා රස තෘෂ්ණාවක් දැනෙන්නෙත් නැහැ. ඉතින් ඒ විදිහට වළඳන්න පුළුවන්. ඉතින් හැබැයි සේනාසනයක පිරිසක් එක්ක ඉන්න භික්ෂුවක් නම් අර විදිහට දන් දීලා මේ දානයක් දෙන්න ලැබෙනවා කියන්නේ සිල්වතුන් වහන්සේලා දෙල්ලපාත කළ එකත් මහලක ලාභයක් එහෙම. ඒ අනුව අර විදිහට සාමණේරික විදිහට වෙන්වෙන්ව ඒ වෙන් කරලා ඒ විදිහට ආහාරය බෙදා දෙලා ඒ හාමුදුරුව පින්ඩපාතින් පස්සේ තවත් දානයක් පූජා කළා සමහර පූජා කරා වෙනවා ඇත්තටම එහෙමයි එතකොට අපි හාමුදුරනේ මේ විදිහේ ශික්ෂාපද ඒ පින්නපාතේට අදාළ ශික්ෂාපදත් හරි විදිහට ආරක්ෂා කිරීම මේ පින්නපාතිකාංගයේ ලක්ෂණයක්ද අපි හඳුනන්නේ. ඔව් පැහැදිලිවම සම්මාසය දැන් පින්නපාතිකාංගය සමාදන් වුණත් නැතත් පින්නපාතේ වඩින භික්ෂුව මේ සිල්පද ආරක්ෂා කරපද ආරක්ෂා කරන්න ඕන. ඊළඟට දානේ වළඳනකොට පින්ද ප්‍රාදී වැඩි නැතත් මේ සාමාන්‍ය දානේ ශාලාවේ දානේ වළඳනකොට උනත් මේ ගැළපෙනවා පැහැදිලිවම සාමනාන්ත දැන් එතන දැන් බලන්න දැන් ඒතනදී උනත් බුදුරජාණන් වහන්සේ දේශනා කළා කියන්නේ ඒක කොහොම හරි භික්ෂුව දානේ වන්දන වෙලාවට ওই විදිහට බොහොම සිහියෙන් යුක්තව වටපිට බලන්නේ නැතුව දැන් කෙනෙකුට චෝදනා කරන්න මේ වෙන කෙනෙකුගේ පාත්‍රයක්වත් බලන්න එපා කියනවා. එහෙනම් අපි කෙනෙකුට දාන අඩුවද අනේ ටිකක් බෙදන්න ඕනේ කියලා හිතුවට බැලුවට කමන්නේ එහෙනම් නමුත් ආ මේ බිත්තුව මෙතර වළඳනවාද කියලා බලන්න එහෙම ඒ උද්දාන සංනි පරේ සම්පත්තක් එහෙනම් දොස් කියන අදහසෙන් එහෙනම් පාත්‍රයක් දිහාවත් බලන්න බෑ. එතකොට අපිට දැන් තේරෙනවා මේ ක්‍රියාදාමයේම ස්වාමීන් වහන්සේ බොහොම සිහියෙන් ඊළඟට දැන් ප්‍රත්‍යක්ෂාවත් ඔකට සම්බන්ධ කරගත්තම දැන් බලන්න දානේ වන්දන හැම මොහොතකම මම මේ දානේ වන්දන්නේ මගේ මේ ජීවිතය පවත්ත ගන්න. ඇඟතර කර ගන්නවා, ලස්සන වෙන්නවා. තවය මදේ පිණිස නෙවෙයි. ඒ කිසිම දෙයක් පිණිස නෙවෙයි. මේ ජීවිත යාත්‍රාව පවත්වා ගන්න. ඊළඟට සාසනික ධාතු වශයෙන්මුත් කරනවානේ. එහෙම. ධාතු වශයෙන්මුත් හිතනවා දැන් අනේ මේ ආහාරය ධාතු මාත්‍රයක්. මේ ආහාරය නිසා මේ ශරීරය සකස් වුණා. නමුත් ශරීරය දන්නේ මේ ආහාරය නිසා තමයි මේ ධාතු මේ ශරීරය සකස් වෙන්නේ. ඊළඟට ඔවුනොවුන් කිසිම සම්බන්ධයක් නැහැ ආහාර ගත්තාම ශරීරය සකස් වෙනවා. ඉතින් ඊළඟට මේ දෙන්නගේ මේ බලාපොරොත්තු නැන්නේ ආහාරෙම ධාතු මාත්‍රයක් විතරයි. සත්ව සංඥාවන් නිස්සත්ත. නිස්සත්ත නිජීව. එහෙමයි. එතකොට සාමනාත දැන් එතන එතකොට බලන්න එතකොට අර මම කියන සක්කාය දිට්ඨිය ආ නැති කරන්න මේ දාන වෙනදීම හේතුවක් වෙනවා. එහෙමයි. ඊළඟට මේක පටික්කුල වශයෙන් ගත්තොත් දැන් අපි බොහොම ප්‍රණීතව තියෙන ආහාර දැන් මේ කට ඇතුළට දැම්මට පස්සේ හපල වුණාම පස්සන්ත කෙලත් එක්ක මිශ්‍ර වුණාම හොටුත් එක්ක මිශ්‍ර වුණාම ඒ අතර මේක බලුවමනයක් වගේ තමයි බඩට ගියාම. එහෙමයි. එතකොට දැන් බලන්න දැන් ඒ විදිහට බොහොම සිහියෙන් ප්‍රත්‍යක්ෂාක් නුවණින් මේ දානේ වළඳනවා නම් සාමනාත ඒකම කර්මස්ථානයක් බවට පත් වෙනවා. ඒකම ඉතින් ඒ භික්ෂුවගේ උත්තමාර්ථය සාක්ෂාත් කරගන්න උපකාරයක් වෙනවා. එහෙම අපහන්නේ. අපි හන්නේ ඒකට දැන් අපි දන්නවා ස්වාමින් වහන්සේලා මහානූප සම්පදා කරන වෙලාවේදී බුදුරජාණන් වහන්සේ විශේෂයෙන්ම ස්වාමින් වහන්සේලාට අවවාද හතරක් දෙනවා. පළවෙනි එක තමයි පාංශුකුලක චීවරං නිසාය පබ්බජ්ජා පතතේ යාව ජීවං උසාහ කරණිය. මේ පැවිද්ද කියලා කියන්නේ පාංශුකුල සිවුරු පොරවන්න සූදානමින් බාරගත යුතුය. ඒ සඳහා දිවි හිමියෙන් වෑයම් කරන්න ඕන. දෙවෙනි එක පින්ද පාතේ මුල් කරගෙනයි මේ පැවිද්ද තියෙන්නේ. ඒ නිසා මේ පින්ද පාතය තුලින් දිවි හිමියෙන් ජීවිතය ගත කරන්න පින්ඳ පාතේ වැඩම කරන්න සූදානමින් ඒක පාවිච්චි පැවිද්ද බාර ගන්න. ඊළඟට රුක්ඛ මුල සේනාසනං සායපබ්බජ. පැවිද්ද කියලා කියන්නේ වනසෙනසුන් රුක් මුල් අසුරු කරගෙන පවත්වා ගත යුත්තක්. ඒ සඳහා දිවිහිමියෙන් එය බාර අරගෙන ජීවත් වෙන්න සූදානමින් මේ පැවිද්ද කරන්නේ. ඊට පස්සේ පූති මුත් බෙහි සජ්ජ නිසාය පබ්බජ්ජා. ගව මූත්‍ර වැනි මේ කටුක රළු බෙහෙත් ಜಾති පාවිච්චි කිරීමද සූදානම් මේ පැවිද්ද බාර ගන්න කියන අවවාද කරනවා. එතකොට අපි හඳුරන්නේ මේ පින්ඩියාලෝප භෝජන නිසාය පබ්බජා කියන කියන්නේ. පින්ඩ පාති කරගෙන ජීවත් වෙන සූදානමේ මහාන වෙන්න කියන බුදුරජාණන් වහන්සේ අවවාද කරදී ඒකෙන් අදහස් කරන්නේ පින්ඩ පාතයෙන් පමණක්ම යැපෙන්නද? එහෙම නැත්නම් අතිරේක ලාභ වශයෙන් පින්දපාතයෙන් තොරව වෙනත් දාන බාර ගන්න බැරිද? මොකද්ද බුදුහාමුදුර එහෙම මේ දිවි හිමියෙන් පින්දපාතයෙන්ම යැපෙන්න උනන්දු වෙන්න කියලා කියන්නේ හේතුව අපේ හාමුදුරුවෝ. ඔව් ඇත්තටම අපේ ස්වාමීන් වහන්සේ තාම වැදගත් ප්‍රශ්නයක් ඇහුවේ. මොකද මෙතනදී අපි අපේ ගිහි ජීවිත ගත්තොත් ස්වාමීන් වහන්සේ. එහෙනම් ගිහි ජීවිත ගත්තොත් ගිහියෝ සාමාන්‍ය ගිහි ජීවිතයේ ලබන්න තියෙන එක එක සැප සම්පත් ඉතින් සමහරලාට ඉතින් ලෞකික ජීවිතයේ එක එක බලාපොරොත්තු තියෙනවනේ ගයක් හදන්න වාහනයක් ගන්න ගිහියෙක් කරන්න ඕන වැඩ ටිකක් තියෙනවනේ හැම ඒවා කරන්න ගිහියෝ හැම ගිහියම බලාපොරොත්තු වෙනවා එහෙම මොකද පැවිදි වෙන ස්වාමීන් වහන්සේ ඇත්තටම මේ කියන දුතාංග ධර්ම පැවිදි ජීවිතේ යම් කාලයක් හරි සම්පූර්ණ කරලා තියෙන්න ඕන. කියන එක හොඳයි. අපේ ජීවිතේ සාර්ථක කර නැතුව මේ පින්නපාතේම තථාගතයන් වහන්සේ යැපෙන්නේ කව නෙවෙයි. එතනදී දැන් ස්වාමීන් වහන්සේ අහපු ප්‍රශ්නෙට මම කෙලින්ම උත්තරයට එනවා. මම නමුත් මම මේ ටික කියන්නේ එහෙමයි. සාමාන්‍ය අපි පැවිද්දෝ වුණාම ඔය කියන පාන්ස්කෝල චීවරෙන් අපි ටිකක් වත් හදා බලන්න ඕන. එහෙම. ඊළඟට පින්නපාතයෙන් ජීවත් වෙලා අපි ඒක යම්කිසි කාලයකට හරි කරලා බලන්න ඕන. ඒවා අපේ ජීවිතේට ගලපගෙන බලන්න ඕන. එතකොට සාමනහස ඒක හරි වැදගත්. එතකොට තමයි මහාන ජීවිතේ, පැවිදි ජීවිතේ බොහොම සෝභමානවත් වෙන පැවිදි ජීවිතයක් බවට පත් වෙන්නේ. ඊළඟට සාමනහස දැන් සාමනහස අහපු ප්‍රශ්නේදී අපි ගත්තොත් බුදුරජාණන් වහන්සේ දැන් කාංශකූල ජීවරන් නිසාය පබ්බජ්ජා කියලා කිව්වේ. ඇත්තරම පාංශකූල සිවුරෙන්ම යැපෙන්න කියපුව නෙවෙයි. ඒ අවම අන්තිම වශයෙන් උප උපරිම උපරිම එතකොට උපරිම දුකකට හිත උරු කරනවා හිත උරු කරනවා ඉතින් එතෙන්ට දැන් අර අපි සාමාන්‍ය කතාවට කියන්නේ බිම වාඩි වුණාට පස්සේ එතන පහට වාඩි වෙන්න නෑ කියලා ඒ වගේ සාමාන්‍යයෙන් දැන් අතිරේක තීවර උන්වහන්සේ ප්‍රතික්ෂේප කරේ නෑනේ එහෙමනම් දේවදත්ත සාමාන්‍යයෙන් ඉල්ලීම උන්වහන්සේ එක හිලාම පිළිගන්න එපා එහෙම පිළිගත්තේ නෑ නමුත් තථාගතයන් වහන්සේ වදාළ මේ පැවිදි ජීවිතය කියන්නේ අල්පේච්ඡ කමක් එක්ක යන මහානීය ජීවිතයක් එහෙමනම් ඒ ජීවිතේට ඒ අඩියටම අපි ගත්තොත් පාංශකූල චීවරේට පුරුදුනාට පස්සේ ඉතුරු ඒවා කතා කරන්න දෙයක් නැහැ. ඉතින් මට ලැබෙන සූර ගණයි මහකයි මේක පොරවන්න බෑ ඒ කතාවක් න පාංශකූල විසිකල්ලා දාන වෙද්දට උරු වෙච්ච කෙනාට ඊට එහායින් ලැබෙන සූර ගැන පැමිණිලි කරන්න බෑ. පැමිණිලි කරන්න බෑ. එහෙනම් පින්ඩපාතේ වුණා ස්වාමීන් වහන්සේ දැන් පින්ඩපාතෙන් යැපෙන කෙනෙකුට දැන් ඉතින් ඇත්තටම සිංහපාතය කියන්නේ සිංහමණයක් නේ. එතකොට දැන් මේ සිඟාකෑම සාමනහත මේ මේ ආහාර නැතුව සිඟා කනව නෙවෙයි කරගන්න දෙයක් නැතුව සිඟා කනව නෙවෙයි ඇත්තටම සසර දුක් නිවාලන්න තමයි සිඟා කන්නේ. අපි හන්නේ පින්දපාතේ වැඩම දැන් සසර දුක් නිවාලීම සඳහා ක්ලේශ ප්‍රහාණය අත්‍යවශ්‍ය කාරණයක් නේ පෙන්නේ කෙලස් නැති කරන එක. එතකොට පින්ඩපාතේ වැඩ කිරීමෙන් නැති වෙන මූලික ක්ලේශය මොකක්ද අපි හඳුනන්නේ? ඇත්තටම සානස මූලික ක්ලේශය තමයි මාන්නය අඩු වෙනවා. මාන්නය අඩු වෙනවා. ඒ වගේම සානස උපරිම තැනට පිළිතුරක් දෙන්නේ. කියන්නේ රහත් වීමෙන් පස්සේනේ අපේ මාන්නය සහ මුලින්ම නැති වෙන්නේ. නැති වෙන්නේ. එතකොට ඒ වගේ ප්‍රබල ක්ලේශ ධර්මයකට පිළිතුරක් තමයි දෙන්නේ මේ පින්පාතයෙන්. පින්පාතයෙන් ඇත්තටම රස තෘෂ්ණාව අයින් කරගන්න එක ලොකු උපකාරයක්. ඉතින් ඒ වගේම සානස විශේෂයෙන්ම මාන්නේ. මාන්නේ කියන එක අමුතු ස්වරූපයෙන් ස්වාමීන් වහන්සේ හිතා ගන්න බැරි ස්වරූපයෙන් මාන්නේ නැති වෙන පින්නපාත වැඩම කිරීම. ඇත්තටම ස්වාමීන් දැන් බලන්නකො දැන් පින්නපාතයකට දැන් සිංගමනේ දැන් ජීවත් වෙන කෙනෙක් දැන් අපි පින්නපාතේ වැඩිහාම දැන් තරුණ භික්ෂුවක් අපි හිතමු ස්වාමීන් වහන්සේ වගේ ස්වාමීන් වහන්සේ නමක් දැන් අපි පින්නපාතේ ගිහිල්ලා ඉන්නකොට සමහර වෙලාවට ගෙවල් වලින් සිඟමනේ දැන් ඉන්නේ. ඒ ඉන්න වෙලාවට සම්බන්ධ සමහර වෙලාවට ඉතින් ගයක් ළඟ මේ හොඳ තරුණයෙකුට මේ ආහාර ටිකක් බලාපොරොත්තුෙන් බලාගෙන ඉන්න වෙනවා කියන්නේ. ඊළඟට ඒ ගෙදර ඉතුරු කරන දේ දෙන්න පුළුවන්. ඊළඟට තමන් අකමැති දේ දෙන්න පුළුවන්. ඉතින් සාමාන්‍ය වෙච්ච දේවල් දෙන්න පුළුවන්. සාමාන්‍ය සම්මත මේ කෙනෙක් අතපාලා ජීවත් වෙනවා කියන එක ලෙහෙදි වැඩක් නෙවෙයිනේ. එහෙම. ඉතින් ඒ සියල්ලම Tamante හැමදේම කරගන්න පුළුවන් හැකියාව තියෙද්දි ඒ වගේ සිඟමනෙන් ජීවත් වෙලා Tamange මහානකම පුහුණුත් කරගන්න මහන්සි ගන්නවා කියන්නේ එතන මාන්නයක් තියෙනවනම් ඒක නැති වෙලාම තියනවා. අපේ හන්දේ සමහර වෙලාවට බැනුම් අහන්න එහෙමත් හුරු වෙන්න ඕනද පින්දපාතේ වැඩම කරනවා. ඔව් ඒ වගේ අවස්ථාත් බැනුම් අහන්නත් හුරු වෙන්න වෙනවා. මොකද අශ්‍රද්ධාවන්ත කෙනෙක්, ශ්‍රද්ධාව නැති කෙනෙක් උදේ පාන්දර ආම්දුරු කෙනෙක් දැක්කහම පින්දපාතේ වැඩනකොට මගේ දවසම කාලකන්ණි කළා මේ ඇවිල්ලා උදේ පාන්දර කියලා. එම්බ බණින අවස්ථා ඇහෙන්නත් පුළුවන් නේද? ඔව් ඇත්තටම සාන්ත ඒකනේ දැන් බුදුරජාණන් වහන්සේ වදාළේ කාන්ති පරමං තපෝ කියලා. මුතුම්ම තපස තමයි ඉවසීම. ඉවසන්න පුළුවන් කෙනාට සාන්ත මහානකම හොඳට කරගන්න පුළුවන්. දැන් බලන්න මැසි මදුරුවන්ගෙන් වෙන පීඩා, අවුරුෙන් මැස්සෙන් වෙන පීඩා. ඊළඟට ශාපේ සාදාදී ඒ දුක් ඒ වෙන පීඩා. ඊළඟට ඔය වගේ සාමනාන්ත කියන ඔය බැනුම් ආදී නොයෙක් දේවල් වලින් යන පීඩාව සියල්ල ඉවසන්න පුළුවන් නම් ඒක තමයි තින් පරම තපස පරම සීලය. එහෙනම් අපි හන්දරෝ පැහැදිලි කරන අවධානය කරන්නේ උපරිම දුකට හිත හුරු කරගත්ත කෙනෙකුට ඒක මෙහා යම්කිසි ඊට අඩු දුකක් හරි එහෙම නැත්නම් අඩු සැපක් හරි ලැබුණාම ඒක දරා ගන්න පුළුවන් කියන කාරණේ මම මේකට තවත් පොඩි සරල උදාහරණයක් කියන්න දැන් ඔන්න අපි කොහේ හරි ගමනක් යනවා. ඒ ගමන යන්න සූදානම් වෙලා ඉඳදී කවුරු හරි කියනවා අපි හන්දරන යන්න නම් එපා හි ගියොත් ආයි වතුර පොදක් හම් වෙන්නේ නැහැ ඔයාට ඉන්න හිටින්න තැනක්වත් නැහැ කියලා. අපි ඉතින් මොකද කරන්නේ කමන්න ඕන දුකකට මං ඔට්ටුයි කියලා යනවා. ගිහිල්ලා බලනකොම ඇත්තම තමයි ඉතින් ඉන්න තැනක්වත් නැහැ. ඉතින් කොහේ හරි මගදී කියවන්න අරගෙන ගිහපු පතර පිටු වෙලාගෙන ගහක් මුලින් ඉඳෙද්දී කවුරු හරි මිනිස්සෙක් ඇවිල්ලා කියනවා අනේ අපිට මේ අදක් නම් දෙන්නවත් කමන්නේ. මේ පැදුරු කඩමාල්ලක් තියෙනවා ඒක දෙන්නම් කියලා දෙනවා. නිකම්ම බිම බුදිය ගන්න ගිය මිනිස්සෙක් අපි අහන්නේ පැදුරු කෑල්ලක් ලැබෙනකොට ඒක ලොකු සැපයක්. ඊට පස්සේ තව මිනිස්සෙක් ඇවිල්ලා කියනවා අපිට ඉතින් කිරිතේ කන්න දෙන්නවත් කමන්නේ මෙන්න මේ කහට උගුර බොන්නකෝ කියලා අල්ලට සීනි ටිකකුත් එක කහර කෝපයක් ගෙනහලා දෙනවා. ඇල් වතුර පොදක්වත් බලාපොරොත්තුෙන් ගියේ නැති මනුස්සයට කහට උගුරක් ලැබුණක ලොකු දෙයක් නේද අප්පා. ඒත් වගේ අර උපරිම දුකට හිත හුරු වෙච්ච එක්කෙනාට මේ වගේ සරල දේවල් වලින් යැපෙන්න පුළුවන්. බුදුරජාණන් දැන් අර ස්වාමීනාථ කියන එක තාම පැහැදිලි දැන් අපි හිතමු එහෙම වික්ෂුන් වහන්සේ නමක් බොහොම හොඳ යාකන්ඩිෂන් කරපු ඒසි කරපු කාමරයක් බලාපොරොත්තු වෙන එහෙම. එහෙම කෙනාට අර වගේ ගහක් මුල වගේ හම්බුනොත් එහෙම ලොකු කඩාවැටීමක් කඩාවැටීමක් නෙවෙයි. සිද්ධ වෙන්නේ. ඒක තමයි බුදුරජාණන් වහන්සේ රහවමේ එහෙනම් මෙන්න මේ විදිහට ගහක් යට ඉන්න පුළුවන් නම් කෙනෙක් වෙන මේ මේ පින්නපාතෙන් ජීවත් වෙන්න පුළුවන් නම් පූති මුත්ත මේ සද්දයේ ඇත්තටම සම්මත මතක් කළා ගෝමූත්‍ර වලින් අරළු මිශ්‍රණයක් ඒක ඉතින් ඕනම ලෙඩකට ගන්න තථාගතයන් වහන්සේගේ බෙහෙතක්. ඒක හදන හැටිත් අපි පොඩ්ඩක් මතක් කළොත් හොඳයි අපේ හන මේ පූති මුත්ත. ඒක ඇත්තටම හදන්නේ ස්වාමීන් වහන්සේ දැන් අද අද රටේ ඇත්තටම අපි පුංචි කාලෙත් ඒ ගෝමූත්‍ර බෙහෙත අරගෙන තියෙනවා. එහෙම. අපේ පූජනීය නාවිනි අරියදම් ස්වාමීන් වහන්සේ බොහොම කැමැත්තෙන් ඉතින් මේ ඕනම ලෙඩකට <laughs> අපිට එක එක ලෙඩ පුංචි කාලේ තියෙනවා ආ මේක හොඳයි කියලා ගෝමුත්‍ර තමයි අපිට දෙන්නේ. එහෙමයි. ඇත්තට මේක සකස් කරන්නේ සමහරවිට දැන් අරලු බාගට තම්බලා එහෙම ස්වාමීන් වහන්සේ දැන් ඒක කියන්නේ නම් තරුණ වැස්සීකගේ එහෙම ඒ මූත්‍රා ඒ කියන්නේ මූත්‍රා මූත්‍රාවල මුල් කොටසක් නැතුව අග කොටසක් නැතුව මැද කොටස අරගෙන එහෙම ඒක අර මේ අරළු වලට දානවා. මැටි හට්ටියක වගේ දාන්නේ එහෙම තමයි. ස්වාමීන් වහන්සේ ඒක දාන්නේ. දාලා අර මේ පොළව ඇතුලේ කටකට ගහලා කටකට ගහලා මේ මිශ්‍රණය දාලා කාලයක් තියෙන්න ඇරලා ඒක ඉතින් බෝතල් වලට දාලා ඒ අරළු ගෙඩියක් හැබැයි ඇත්තටම ඒක අපි හොඳටම අධ්‍යක්ෂණයෙන් දන්නවා ඕනම ලෙඩකට. දැන් ඇත්තටම බඩ උදරාබාධයකටත් හොඳයි බඩේලි යනවා නම් ඒත් හොඳයි. ඊළඟට උණ සම්නිපාතය හැදුනම ඒත් හොඳයි. ඒ ඇත්තටම මේක බුදුරජාණන් වහන්සේගේ බෙහෙතක්නේ. අපි හන්නේ ඒක අරලු gediye පිටින්ම දානවද? අරලු gediye පිටින්ම දානවා. ඒ නිසා කලල කෑලි කෑලි නෙවෙයි දාන්නේ. නෑ අරලු gediye පිටින්ම තමයි. ඊට බුරුම රටේ දැන් ඔය බුරුම භාවනා මධ්‍යස්ථානවල හරියටම හැමදාම හවතර ගිලන්පතට මම දැකලා තියෙනවා බෝතල් බෝතල් තියලා තියෙනවා. මොකද ගොඩාක් ස්වාමීන් වහන්සේලා ඇවිල්ලා අර මේ අරලු ගෙඩියක් කටේ දාගන්නවා. ඉතින් දැන් අර ඔලිව්ස් දෙනවා ඊළඟට මේ මීපැණි වල දාපු සුදු ලුණු තියනවා ඒ වගේ ඖෂධීය. ඉතින් අතර සම්මාන දැන් ඒ සියලුම ඖෂධ වලට වඩා බුදුරජාණන් වහන්සේගේ බෙහෙතක් මේක. ඒ නිසා මේක අපේ දායක පින්නතුලාටවත් අහලා අහගෙන ඉඳලා දැන් මේ බෙහෙත හදාගෙන ඉතින් ඇත්තටම මේ ආයුර්වේද වෛද්‍ය උපදෙස් ඇතිව පාවිච්චි කරන්න වෙන්නේ නේද නැත්නම් නෑ සම්හත් මේ ඇත්තට ප්‍රතිමත්ත බේසජ්‍ය කිසිම අපත්‍යක් නෑ අපි දැන් ඔය අරලු ගැන කතා කරනකොට මේ ආයුර්වේදයේ සඳහන් වෙනවා දැන් අම්මා තරහ වෙලා සමහර අවස්ථාවල ළමයාට ගහනවා එහෙම තමයි අම්මා කෙනෙක් ගහන්න සම්මත හදාගන්න එහෙම නමුත් අරලු එහෙමවත් කරන්නේ නෑ කියනවා අම්මට අර තරහා ගිහලා ළමයාට ගැහුවට අරලු උදරයට එහෙමවත් කරන්නේ නෑ කියනවා ඒ තරමටම මේ අරලු කියන දේ බොහොම මේ වටිනා ඖෂධයක්. ඡන්තික තථාගතයන් වහන්සේ අදාළ ඖෂධයක්. ඉතින් අපි පූර්ණ අපිට විශ්වාසය තියෙන්න ඕන. හැබැයි අපි හන අම්මගේ වැඩි ආදරෙත් හානියට හේතුවක් වෙනව නේද අපි හන්නේ. ඒ මොකද්ද? ඒ වගේ අරලු වැඩියෙන් පාවිච්චි කළොත් අපි හන්නේ. ඔව් ඒක හරි. නෑ එහෙම හැමදේම ගානකට. එහෙමයි. ඔව්. එතකොට සම්හත් එහෙමනම් ඒ කූති බේසජ්ජේ බොහොම වටිනවා. ඒකකොට ඒ වගේ අවම දෙයකට දැන් ගෝමූත්‍ර ටිකකුයි අරලු ගෙඩියකටයි හුරු වෙච්ච කෙනාට ඉතින් එතනින් පහලට වැටෙන්න දෙයක් නැහැ ඖෂධයක් හැටියට. එහෙමයි. ඒක තමයි තථාගතයන් වහන්සේ ඔය නිශ්චය හතර උපසම්පදා මාලකයේදීම අපි උපසම්පදා වෙන අවස්ථාවේදීම අපට අපේ ලොකු ස්වාමීන් වහන්සේලා මේ ගුරු પરම්පරාවෙන් ඒ ආපු විදිහටම අදටත් අපට සිහිපත් කරන්න මේ පැවිද්ද කියන එක මෙන්න මේ වගේ සරලවම යන්න ඕන එකක් කියන එක තමයි උන්වහන්සේලා සිහිපත් කරන්නේ. අපි හරි මේකම දැනගන්න ඕන දැන් පින්දපාතයේ වැඩම කිරීම දිවිහිමියෙන් පුරුදු කළ යුතු ගුණාංගයක් හැටියට බුදුරජාණන් වහන්සේ අවධාරණය කරලා තියෙද්දී අපිට සමහර තැන්වලදී අහන්න ලැබෙනවා අපි හන්නේ මේ වස් කාලේ පින්දපාතේ යන්න හොඳ නැහැ බුදුහාමුදුරෝ මේ ඇවිදින්න එපා සංචාරය යන්න එපා කියලා කියලා තියෙනවා. එහෙම වස් කාලේ පින්දපාතයෙන් වලකී සිටිය යුතුයි කියන කතාවක් අලුතෙන් සමහර තැන්වල කියන අවස්ථා අපි අහලා තියෙනවා. සඳහන් වෙනවා. එහෙම දෙයක් නෑ ස්වාමීන් වහන්සේ. ඇත්තටම තථාගතයන් වහන්සේ වස් කාලේ විසුන් වහන්සේලාට චාරිකාය වඩින්න එපා කිව්වා. ධර්මචාරිකාව. ධර්මචාරිකාව. එහෙනම් තථාගතයන් වහන්සේගේ ජීවිතය ගත්තහම අවුරුද්දට මාස 7ක් හෝ 8ක් අනිවාර්යෙන් තථාගතයන් වහන්සේ චාරිකාය වැඩම කළා. එහෙනම් අපේ ජීවිත වගේ නෙවෙයි. ඉතින් අද කාලානුරූපීව අද වික්ෂුන් වහන්සේ නමක් ඇවිදිනවා නම් සමහරවිට වැඩි ස්වාමීන් වහන්සේලා දොස් කියන අවස්ථා තියෙනවා මේ එහෙම චාරිකා වලින් විපාක එහෙම. නමුත් ඉතින් අද කාලෙත් එක්ක ඉතින් ඒක කාටවත් දොස් කියලා වැඩක් නෑ. අද ඒකට අද භික්ෂුන් වහන්සේ නමක් එක තැනකට වෙලා ප්‍රතිපත්ති පිරුවට එදා බුදුරජාණන් වහන්සේ ධර්ම ප්‍රචාරය කරේ මේ පින්ඩපාතේ වඩමින් චාරිකායේ වඩමින්. හැබැයි මේ වස් කාලයේට පින්න පාත කරගන්න පුළුවන්. එහෙම නැති වුණොත් වික්ෂුන් මහන්සලට දාන වන්දන දෙයක්වත් නැහැ. එහෙම. අර දිවි හිමියෙන් පින්න පාතෙන් යැපෙන්නේ කියලා කතාවේ තේරුමකුත් නැති වෙනවා. නැති වෙනවනේ සංඝාත. ඒ නිසා පින්න පාත කරගන්න පුළුවන් අසල් ගමට ළඟ තියෙන ගමකට ඒ පින්න පාත ගිහිල්ලාවට ඒක චාරිකාව බඩටපත් වෙන්නේ නැහැ. එහෙමයි. කතා ප්‍රවෘත්ති වල ඕනතරම් තියෙනවා හාමුදුරුවරු වස් සමාදන් වෙලා ඒ ළඟ ගෙවල් වලට පින්න පාතේ වැඩම කරලා තියෙනවා. ඒ කියන්නේ අපේ ආන්දරණේ පින්දපාතේ වැඩම කිරීම සම්බන්ධයෙන් වස් කාලය තුල කිසිම විනය විරෝධී ක්‍රියාවක් සිදු වෙන්නේ නැහැ කියන එක පැහැදිලිවම දායක පින්නතුන් විදිහට දැනගත යුතු වෙනවා. අපේ හන්දේ පින්දපාතේ වැඩම කිරීම. දැන් අපි අද ගත්තේ පින්දි පින්දපාතිකාංගය. කියන්නේ භික්ෂුන් වහන්සේ නමක් තමන්ගේ ජීවන යාත්‍රාව පිණිස ජීවත් වීම පිණිස පන්සලට ගේන දාණය එහෙම නැත්නම් ආරාධනා කරලා ගෙවල් වලට ආරාධනා කරලා දෙන දාණය පිළිගන්නේ නැතුව පින්ඳ පාතයෙන්ම යැපෙමින් ජීවත් වීම තමයි මෙතන දුතාංගයක් විදිහට පින්ඳ පින්ඳ පාතිකාංගයේ හැටියට හැඳින්වෙන්නේ. ඊට අමතරව අපි සංසචනදී විශේෂයෙන්ම දෙයක් මතක් කරන්න ඕනේ දැන් පින්ඳ පාතිකාංගය අර පාස්කෝ කුලිකාංගය වගේම තමයි මේක මේ වෙන විනය නීතියක් නෑ සම්මත. තමන් කැමති නම් දවසක් දෙකක් සතියක් මාසයක් මේක පුහුණු කරන්න පුළුවන්. එහෙම නැතුව ආ මේක දිගටම සමාදන් වුණොත් දිගටම මහාන ජීවිතේ මේක කරගෙන යන්න කියලා එහෙම කොතනවත් නැහැ. එහෙමයි. ඒ සමන්ත පුළුවන් කාලේ දැන් අපි හිතමු ඒ වපසාරයේ සකස් වෙන විදිහට. දැන් සමහර වෙලාවට සමහර අවස්ථාවලදී පින්න පාතින් යැපෙන්න බැරි වෙන්න පුළුවන්. නැත්තම් මේවා ලොකුවට ග්‍රහණය කරගත්තොත් අපි හිතමු දැන් පිට රටකට ගියා යුරෝප් රටකට මොකක් හරි ධර්ම ප්‍රචාරේ. ඒ වගේ නැත්තම් අපි හිතමු ඒ වගේ මේ එහෙම කිසිම පුරුද්දක් නැති රටකට ගිහලා ආ මම පින්න පාතින් විතරයි යපෙන්නේ මට ආහාර වණ දන් මම එහෙම නා වණ දන්නේ නැහැ කියලා හිටියොත් ඒක අර ගස්ටනේකුත් වෙනවා සහ අපි හන්නේ දැන් මේ කැඩෙයි කියන බයක් තියෙනවනේ සමහරුන්ගේ මේක මේ සමාදන් වුණාට පස්සේ කැඩේ එතන කැඩුනහම පෞසිද්ධ වෙනවා කියන ආකල්පයක් වගේ තියෙන්න පුළුවන්. අතරම සාමාන්‍යයෙන් එහෙම කිසිම පවක් සිද්ධ වෙන්නේ නැහැ. අනිත් එක දැන් මේ ප්‍රතිපත්ති වුණත් අතහරින්න පුළුවන් වෙන්න ඕනේ. මම දන්නවා හොඳටම ඒ ලොකු ප්‍රතිපත්ති වුණත් එහෙම ග්‍රහණය කරගත්තට පස්සේ එතන කෙලෙසයක්ම තමයි. එහෙම. ඊළබ්බත පරාමාසයක් වඩපත් වෙනවා. ඉතින් ඒක ඇත්තටම අර කෙනෙකුට නිකන් ව්‍යංගෙන් ඉතින් තමන්ගේ ප්‍රතිපත්තිය පෙන්වන ස්වරූපයකට එහෙමත් වෙන්න පුළුවන්. ඒ නිසා මේ අවස්ථාන රූපේ දැන් සමහර ශ්‍රාවකයන්ට හරිම බුද්ධිමත්. සමහර ශ්‍රාවකයන්ට ඉන්නවා මේ පින්නපාතයෙන් යැපෙනවා. හැබැයි ඒක අනිත් අයට කිසිසේත්ම තේරෙන්නේ නැහැ මේ බොහොම සමහර වෙලාවට බොහොම සාමාන්‍ය විදිහට ඉඳගෙන හොඳ ගැඹුරු ප්‍රතිපත්තියක් පුරනවා. දැන් මේක වැඩි පොඩ්ඩක් හිතට අරගෙන අනිත් අයට පොඩ්ඩක් පේන්න වගේ කරොත් නම් නැති කෙලෙසයක් එන්න පුළුවන්. එන්න පුළුවන්. මේ දුතංග ආරක්ෂා කිරීම මූලික දේ තමයි නිහතමානීකම ඇති කරගන්න අනතිමානීකමට පත් වෙලා නිහතමානීකම ලබා ගන්න එක නේද ලබා ගන්න. ඒ මාන්නයට කාරණාවක් පවා අල්පෙච්ච වෙන්න ඕන. වෙන්න ඕන. තමන්ගේ ප්‍රතිපත්තිය මාන්නයට කාරණාවක් කරගත්තොත් ඒක නා අනිවාර්යයෙන්ම සංසාරය දික් කරගන්න පුද්ගලෙක් බවට පත් වෙනවා. පත් වෙනවා ඇත්තටම. අපි හන්නේ අවසාන වශයෙන් අපි සඳහන් කරමු මොන වාගේ ආනිසංසද මේ පින්ඩ පාතිකාංගය හා සම්බන්ධව තිබෙන්නේ? ඇත්තටම ස්වාමීන් වහන්සේ පින්ඩ පාතිකාංගයෙන් දැන් අපේ ස්වාමීන් වහන්සේ මතක් කරපු විදිහට එදා උපසම්පදා මාලකයේදී අපිට දීපු ප්‍රතිඥාව සම්පූර්ණ කරා වෙනවා. ඇත්තට පින්න පාතෙන් යැපෙනකොට ඒක අපේ වැඩිහිටි ආචාර්ය උපාධ්‍යයන් වහන්සේලාට ඒ වගේම අපේ සංඝ පරම්පරාවටම අපේ බුදුරජාණන් වහන්සේටම දීපු ප්‍රතිඥාවක් සම්පූර්ණ කළා වෙනවා. ඒ පළවෙනි දේ. ඊළඟට ස්වාමීන් වහන්සේ දැන් මේ පින්න පාතෙන් යැපෙන භික්ෂුව මේ ඇත්තට බොහොම නිදහස්. එහෙම. දහස් කියන්නේ කාගෙන්වත් අරදායකයා මෙහෙම හිතයිද? අරයා මෙහෙම හිතයිද? එහෙම කතාවක් නැහැ. තමන් සිංගමනේ ජීවත් වෙන්නේ. බොහොම සැහැල්ලුයි. ඊළඟට අල්පේච්ඡතාදී ගුණ පුදුම විදිහට වැඩෙනවා. ඊළඟට සම්හත ඔය අපි හන්නේ පින්නපාතේ වටිනකොට මහේච්ඡතාවය වැඩෙන්නේ නැද්ද? එහෙම එහෙම වැඩෙන්නේ නැහැ. ඒ ගොඩාක් හම්බ වෙනකොට අපි හන්නේ නෑ ඒක තමයි සම්මත ඒක තමයි අද නම් අද මෙච්චර හම්බුණා හෙට ගියොත් තව තව පොඩ්ඩක් පාර දික් කරගත්තොත් තවත් වැඩි හම්බෙයි කියලා එහෙම නේද පුළුවන් ඒකටද අපි හන්නේ අර පාත්‍රයේ සීමාව දාලා තියෙන්නේ ඒකත් එහෙම සම්මත දැන් ඇත්තටම මේ සාමාන්‍යයෙන් පින්ඩ පාතේ වඩින බිස්සුවට සම්බන්ධ කියන විදිහට එහෙම ඇතිවෙන්නත් පුළුවන් ඒක කියනවා හිතා ගන්න ප්‍රත්‍යඥායනේ එහෙනම් ඒක එතකොට දැන් ඒක තමයි බොහොම සිහියෙන් අර ඔය කියන ශික්ෂාපද රාමුව තුල අපි පින්ඩ පාත චර්යාවේ නෙලෙනවා නම් ස්වාමීන් වහන්සේ කීයටවත් ඔය කියන විදිහට ක්ලේශ ධර්මයන් හටගන්න විදිහක් නැහැ. ඒ හින්දා මේ ශික්ෂාපද ටිකත් හොඳට තේරුම් අරගෙන බොහෝම කල්පනාවෙන් මොකද මේ සිංගමනේ යෑමක්නේ. ඒ තුලත් අපට කෙලෙස් ඇති වෙන්න පුළුවන්. ඒක තමයි හිතේ ස්වභාවය. එහෙමයි. ඊළඟට සානන්ද මේකේ තියෙන විශේෂම ආනිසංශයක් තමයි මේ බොහෝ දුප්පත් දායකයන්ට අනුග්‍රහ කරන්න පුළුවන්. එහෙමයි. ඒ ඇත්තරම දුප්පත් පොහොසත් ભેදයකුත් නෑ. සමහර වෙලාවට ලොකු ගෙවල් වල ලොකුවට සල්ලි තියෙන මිනිස්සු පන්සලකට එන්නේ දානයක් දෙන්නේ. සමහරවිට පින්නපාත චර්යාවේ නිලන භික්ෂුවකට දාන දෙන්න පුළුවන්. ඒකෙන් එයාට ලොකු අනුග්‍රහයක් කළා වෙනවා. මට මතකයි මේ අපේ ලංකාවේ මේ අටුවාවල තියෙන කතාවක් භික්ෂුන් වහන්සේලා 39ක් පින්නපාතේ වඩිනවා. ඉතින් ඒක අම්මා කෙනෙක්ට දැන් දෙන්න දෙයක් නෑ දුර්භික්ෂ කාලේ. මේ අම්මා මේ වත්තේ තියෙන කරකොල ටිකක් අරගෙන උණු වතුරට දාලා තම්බලා ඒක මේ ස්වාමීන් වහන්සේලගේ පාත්‍රවලට පිළිගන්නවා. මෙයන් මට දැන් කන්න දෙයක් නෑ. මෙයන් මට හිතන මාත් අද කරකොල ටිකක් කන්න ඕනේ කියලා. කරකොල ටිකක් කඩාගෙන ඉන්න යනකොට එතන හිටි සර්පෙක් දෂ්ට කළා මෙයාම මැරෙනවා. එහෙම. මැරිලා සාමනාත ඉන්දියාවේ මහා ලොකු සිටු පවුලක උපදිනවා. ඉතින් මේ ස්වාමීන් වහන්සේලා අවුරුදු 16කට පස්සේ දඹදිව බුද්ධ ගයාව වඳින්න ගියාම අර ස්වාමීන් වහන්සේලා 39 ස්වාමීන් වහන්සේලා දකිනකොට මට සිටු දේවියට අර අර ඉබ අර කුමාරිකාමට මතක් වෙනවා මේ පුණ්ඩොප්පත්තිය. එහෙම. මතක් වෙලා අර ස්වාමීන් වහන්සේලාට ආරාධනා කළා දානවල දන්න දීලා. ඉතින් බොහෝම ප්‍රණීත විදිහට දාන සකස් කළා ස්වාමීන් වහන්සේ මාව මතකද? මේ ස්වාමීන් වහන්සේට නෑ අපිට මතක නෑ. ඔබ වහන්සේලාට මතකද මෙහෙම සිදුවීමක් තුර්භික්ෂ කාලේ මේ කරකොල ඔබ වහන්සේලාට පිළිගන්නවා එක අම්මා කෙනෙක්. ඒ තමයි මම. එදා ඔබ වහන්සේලාට පූජා කරපු කිසිම දෙයක් නැතුව මගේ වත්තේ තිබිච්ච මේ කැලේට විච්ච තිබිච්ච කරකොල ටිකක් පූජා කළා තමයි මම අද මේ විදිහේ සම්පත්තියක් ලැබලා තියෙන්නේ. ඒකට බලන්න සම්මත අහිංසක මිනිසුන්ට ඇත්තම ලොකු අනුග්‍රහයක් කර කරන වික්ෂුවක් බවට පත් වෙනවා. එහෙනම් ඊළඟට සංඝාංශ අපේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේ එවැනි සංඝ පරම්පරාවෙන් එන සංඝ තලයේ තවත් අර සෝභමානවත් කරනවා. ඒ වගේම අනාගතයේ පහළ වෙන ස්වාමීන් වහන්සේලාට ලොකු ආදර්ශයක් බවටපත් වෙනවා. ඉතින් මේ විදිහ ආනිසංසනම් ස්වාමීන් වහන්සේ පින්නපාතයෙන් යැපෙන භික්ෂුවකට ලැබෙන ආනිසංස ක්‍රියානෙම කරන්න බෑ දැන් අපිට උනත් දැන් අපි දැන් සමහරලාට මේ ආරාධනාව බාර ගන්නකොට කොච්චර උනත් ස්වාමීන් වහන්සේ පරිබෝධනේ අපිට හිතිච්ච වෙලාවට අපේ ගමනක් යන්න පුළුවන් කමක් නැහැ අපිට අර ආරාධනාවක් තියෙනවා මේ ආරාධනාවක් තියෙනවා ඒවා පැහැර හැරියොත් දායකයෝ කලකිරෙනවා නමුත් පින්නපාතයෙන් යැපෙන භික්ෂුවකට කිසිම වැඳීමක් නැහැ මේ ආනිසංශ සාන්දෘෂ්ටිකවම ලැබෙනවා. නිදහස් මානසිකත්වයකින් කටයුතු කරන්න හැකියාව හැකියාව ලැබෙනවා. එහෙම අපහන්නේ අද අපි සාකච්ඡා කළේ පින්වත්නි පින්දපාතිකාංගය පිළිබඳව පෙරසුදු කාංගයන් අතරින් නියමිත කාල වේලාව අවසන් වන නිසා අපි වැඩිදුරට ඒ ගැන සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. අපි විශ්වාස කරන ඔබ නොදන්න බොහෝ කාරණා පිළිපාතේ වැඩම කිරීම සම්බන්ධයෙන් බොහෝ කාරණා අද දවසේ ඉගෙන ගන්න ඇති කියලා. ඉතින් ප්‍රායෝගිකව ඔබටත් ඔබේ ජීවිතය සාර්ථක කර ගැනීම සඳහා මේ බෞද්ධ ප්‍රතිපදාවන්ට අනුගතව හැසිරෙන්න ඕන ආකාරය ඉගෙන ගැනීම සඳහා මේ සාකච්ඡාව උපකාරකයක් කරගන්න කියලා එක අපි සිහිපත් කරනවා. නිසිරසින් ස්වාමින් වහන්සේලාට ගෞරව පුරස්සරව පින්දපාතය පූජා කිරීම ඔබට මහත් ආනිසංස ලැබෙන ක්‍රියාවක් හැටියට අපි මේ වෙලාවේ අවධානය කරමින් ලබන වතාවේදී තවත් දුතාංගයක් පිළිබඳව මෙලෙසින් සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙනවා. සියලු දෙවියන්ටත් පින් අනුමෝදන් කරන ගමේ සියලු දෙවියන්ගේ ආශිර්වාදයේ රැකවරණී සිත ප්‍රාර්ථනා කරන්න බලාපොරොත්තු වන හැම දිනා වෙතම සලසා දෙත්වා කියලා ඉතිසිතින් ප්‍රාර්ථනා කරමින් දෙවියන්ට පින් අනුමෝදන් කරනවා. ඉතින් අපි දැන් මෙතෙක් සිද්ධ කරගත මේ උදාාරතර කුසල ශක්තිය බලයෙන් පින්වත් ඔබ හැම දිනාටම නිරුක් නිරෝගී සුව චිරජීවනයේ වේවා කියලා ප්‍රාර්ථනා කරන ගමනේ ලබන සතියේ මෙවන් ධම්මානුපස්සනා ධර්ම සාකච්ඡා වැඩසටහනකින් මුණ ගැසීමේ බලාපොරොත්තු වෙන අදට සමුගන්නවා. පින්වත් ඔබ හැම දිනාටම තෙරුවන් සතු අනන්ත ගුණ බල මහිමින් උතුම් ශාන්තියම සිද්ධ වේවා කායික මානසික සුවපත්භාවයේ සනසිල්ලම හිමි වේවායි ඊට සිතින් ප්‍රාර්ථනා කරමින් වැඩසටහන මේ සමාප්ත කරනවා හැම දිනාටම පෙරවන් සම්මා ධම්මානුපස්සන එන්න ධර්මය දකින්න අවබෝධ කරගන්න